භාවිතාවන්ති භාවිතා ඉතංති ධම්මේ සීනාදවත්ත දෙක්ඛුනෝ බලං හෝති යං බලං ආගම්ම සීනාදවත්ත දෙක්ඛුනෝ ආසවානං අයං පටිජානාති සීනාමි ආසවාති Thank you. අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වාගේ ආසනයේ ධර්ම සේනාධිපතිත්වයේ ධර්මයේ උත්තම ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ ආසනයේ හඳුනාගත්ත ආසන සම්පත්‍ය ළඟා කරගත්ත ආකාරයේ මේ සීනවස්තෝ බව නැත්නම් රහත් විච්ඡ හිතක තියෙන ඒ උදාාර ස්වරූපය ඒ ධර්ම ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන මේ ආකාරය. ස්වාමීන් වහන්සේ මේ යම් මේ කීනාස්තයන් වහන්සේ නමක් වෙනවා නම් උන්වහන්සේට මේ පංච ඉන්ද්‍රිය ධර්ම මාර්ගය ලැබිලා තියෙනවා මනාකොට වැඩිලා තියෙනවා මේකත් ඒ කීනාස්තයන් වහන්සේට මගේ ආශ්‍රවයන් සියල්ල කෙරුණා කියලා දැනගන්න කීනාස්තව බලයක් වෙනවා කියන එකයි අපි සාමාන්‍ය තේරෙන සිංහල භාෂාවට දාගත්තොත් ගන්න තියෙනවා. ඉතින් අපි ඒ වාගේ ඒ ඊරම උත්කෘෂ්ඨ මට්ටමින් මේ දක්ෂින தත්ත්වය මේ යෝගාවචර ජීවිතයකට සම්බන්ධ කරගන්න ගියාම අපිට ඒකෙන් වඩා ගන්න පුළුවන් මේ වගේ වචන හෙනකොට ඇති වෙන සත්‍යාදී ධර්ම ඒ වගේම ඒත් සංසිඳින් මේ ඉදිරිපත් කර ගන්න දීර්ය ඒ වගේම සතිය, සමාධිය, ප්‍රඥාව කියන ආදත්තය එහෙම නැත්නම් කරපෙන්නව ගතිය උදව් කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ එක එක ඉන්දිය ධර්මයක් අන්ධ පුතග්ජන භාවයේ ඉඳලා මේ වාගේ සද්ධාවෙන් වීර්යයෙන් සතියෙන් සමාධියෙන් අනුග්‍රහ කරනකොට කොහොමද වැඩි වෙන යන්නේ මේ වැඩිගෙන යන තැන අපි කොතනද ඉන්නේ ඒ ඉන්න තැන ඉදිරියට යන්න අපට මොන මොනවද අඩුපාඩු වැඩිපාඩු තියෙන්නේ කියලා ඒ පැත්තෙන් බලන්නත් පුළුවන්. මේ දෙකම මේ බලන ආකාර දෙකම මේ වැඩට බැහැපු යෝග භූමියටපත් වෙච්ච අපතටපත් වෙච්ච යෝගාවචරණේ පැත්ත. ඒ විතරක් නෙවෙයි මේ ඉන්දිය ධර්ම පිළිබඳ කතාව කිසිම යෝග භූමියකටපත් නොවිච්ච එහෙම නැත්නම් මෙලොව වශයෙන් නිවන් දකින්න ඕන නැත්නම් අපි මේ සම්‍යක් දෘෂ්ටික සාහසනේ ආත්ම සම්පත්තිය කවදා හෝ ලං කර ගන්න ඕනේ කියලා තමන්ගේ ජීවිතේ සම්බන්ධ කරගත්තේ නැති දාර්ශනික පැත්තෙන් එහෙම නැත්නම් මූල ධර්ම පැත්තෙන් කර්ම හොයන්තේ කියන අත්තට විශාල තොරතුරු රාශියක් ලබාදෙන තාමත්ම රසවත් තොරතුරු රාශියක් ලබාදෙන ස්ථාන සම්දිස්ථාන මේ මොකද මේ ඉන්ද්‍රිය ධර්ම එක පැත්තකින් බලනකොට මේ ඉන්ද්‍රිය කියන වචනේ රාහතනේ පාවිච්චි කරලා තියෙන ආකාරයත් හරිම විචිත්‍රයි. විවිධ සමහර විට හොඳ පැත්තෙන් සමහර නරක පැත්තෙන් කියන දෙපැත්තෙම මේ ඉන්ද්‍රිය පාවිච්චි කියන වචනේ පාවිච්චි. ඒ වගේම ඒවා පිළිබඳ හැදිරිතු ආකාර සර්වඥ දේශනාවේ විවිධ තැන්වල විවිධ දෘෂ්ටි කෝණ වලින් පෙන්වලා දෙනවා. මේ නිසා අර නානාදී අපදරුවන් දක්වන්නේ දේවල් දරවල් වල ව්‍යාපාර කටයුතු කරමින් ගත කරන මේ ලෞකික ජීවිතයත් ආධ්‍යාත්මික ජීවිතයත් අතර ලොකු වෙනසක් මේ ඉන්නේ කියන එක තේරුම් ගැනීමෙන් ඇති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සාමාන්‍ය ලෝකායත විෂය දර්ශනයත් අතර මැද දර්ශන සාහිත්‍යයත් අතර මැද මේ ඉන්ද්‍රිය කියන ධර්මය ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි වෙනවා යෝගාවචරයට බොහෝ විට පටලැවෙන්නේ කියනවා. මේ පාවිච්චි වෙලා තියෙන ආකාරය නිසා පටලැවෙන්නේ කියනවා. ඒ නිසා මේ පටලැවිල්ල අවුල් වියවුල් කරන්නේ බේරාගන්න. පිරිසිදු කරගන්න එක යෝගාවචරයේ විතර බොහෝ වැදගත් වෙනවා. ඒ නිසා අපිට බලසින්න. මේ යන්නේ විවේකීව මේක මේකට කාලය වදාන වෙනවා. ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරගන්න. ධර්ම දේශනාවට ඉදිරිපත් කරගන්න. ඒ වගේම භාවනාවේදී මානසික අර්ථ ඉදිරිපත් කරගන්න. අපි ගිය පාරත් ඒ යම් ප්‍රමාණයකට මේක කලෙලි කරගන්න උත්සාහ කළා. මුතුන්ගේ කියන වචනේ ගත්තාම ඉන්දිය ධර්ම විදි දෙකක් ගැන අපි ධර්මයේ වාගේ ඒවා පිළිකොල දක්වන ස්ථානව සඳහන්. මේ අපි ඉදිරිපත් කරගත්තා වූ සීනාස්ව බල කියන සූත්‍රය නම් ඒක ඉදිරිපත් වෙලා තියෙන්නේ කොහොම විශේෂිත තේරෙන්ත පහසු පරිලවෙන්නේ නැති මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් වෙන ඉන්නේ කොහොම නමුත් අර සාසනයේ ආධුනික නවක යෝගාවචරයේකට මේ අනිකුත් ඉන්ද්‍රියත් මේ සත්‍ය කෝධිපාක්ෂික ධර්ම වල ගැටෙන ගැනීම පංචේන්ද්‍රිය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා නාමික වශයෙන් දක්වන ඉන්ද්‍රියත් අතර මේ පටලැවිල්ල ඇති වෙන්න පුළුවන් බව සාධාරණ බාර ගන්නවා ඒ මොකද අපි අර බෝධිපාක්ෂික ධර්ම වල ගැනෙන අපි මේ සූත්‍රයේ විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන මේ සද්ධා විදිය සති සමාධි ප්‍රඥාවලට විස්තර වෙලා සාමාන්‍ය ආගමික ජීවිතයට බහිනකොට යෝගාවචරේකට ඇහෙන්න හම්බ වෙන්නේ බණකින් හෝ ධර්ම සාකච්ඡාවකින් මේ චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ධාන ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියලා මේ ඉන්ද්‍රිය ධර්ම. මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව කුංචි බණක් නෙවෙයි කියන්නේ. පාල පැතිරිච්ච ධර්ම දේශනා තියෙනවා මේ ඉන්ද්‍රිය සංවර කිරීම, ඒ වගේම යෝග ජීවිත හදගෙනකොට අවශ්‍ය කරන විශාල අවශ්‍යතාවය. ඒ නිසා මේ බාහිර ලෝකේ විතර කිරීමේදී සර්වඥාන්සේ පාවිච්චි කරපු චක්කුසෝත ධාන ජීවහා කාය කියලා එක පැත්තකින් මනින්දික කියලා ගත්ත තව පැත්තකින් ඒ ඉන්දිය ටික මේ සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ටිකක් ගත්තාම මේ දෙක ලෝක දෙකක තියෙන දෙයක් වාගේ. අර චක්කු සෝත ඝාන ජීවා කාය කියන ඉන්ද්‍රිය පහ වැඩිම ජීව කිරීම අපි කියනවා ඉඳුරන් පිනවීම කියලා. ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම ඉතින් මේක තමයි ත්‍රිසන් ලෝකය, මනුෂ්‍ය ලෝකයක් කියන දෙක එකිනෙකා තරඟ කරමින් මේ පෘථිවි පුෂ්පයේ මත ගෙනියන ජීවිත හතර. මනුෂ්‍ය මනුෂ්‍ය අතරත් ඒක තියෙනවා. ආගම් අතරත් තියෙනවා, ಜಾති අතරත් තියෙනවා. ඒ වගේම ත්‍රිසන් සතුන් අතරත් තියෙනවා. ඒක නිසා අද ලෝකේ ලෝකායත විශ්යන් පුදුමාකාර විදිහට දිනු කරගත්ත මිනිස්සු හිතනවා මේක මනුස්ස ලෝකය කියලා. ඒක හදලා තියෙන්නේ පිළිතුරක් හදලා තියෙන්නේ මේ නරක වෙනවට පණ දීලා ඒක ඕන වෙලාවක ඕන විදිහකට ඒක බලාගෙන පලාගෙන ඒ සත්තුන්ගේ හාමත ඒ සත්තුන්ගේ මාතට අන්වලට ඔය විවිධ කොටස් තමයි මරුවට ඒක ප්‍රශ්නයක් කරනකොට මේක මනුස්ස ලෝක කියලා එක පැත්තකින් මේ ඉදරන් පෙරවීමෙන් එක අන්තවාදයට ගිය ඉස්සුවටගත්ත ලෝකෙ හිත. ඉතින් තමයි හිතනවා ඒ කිරිකලාටත් තියෙනවා ඉතිවාරක. අපි මේ ලෝකේ ඉපදුනා අපි මේ ලෝකෙට කැපයි ඒ නිසා අපටත් අයිතිවාසිකමක් තියෙනවා කියලා ඔය අලියෝගෝතිය සිංහ වගේ සත්ත්වෝ නිසා මිනිස්සුන්ට තර්ජනය වර්ජනයක් කරනවා. උන්ට උගුම තන් තියෙනවා. එතන මිනිස්සුන්ගේ මිනිස්සු යටපත් කරනවා. ඒත් මිනිස්සු හිතාන හිතියේ එහෙම නෙමෙයි මේ ඔක්කොම අපේ කියලා. ඔකට කිසි කුන්ති සංකීර්තිය සිද්ධලා තියෙන බුද්ධ ආගම ලංකාවේ පහළ වෙන වෙලාවෙදීම ඒක කොහොම වැදගත් වෙනවා මේ ළඟකදී විවිධ කරලියන් වල මේ මාතෘකාව ගෙනහැර පාලා තියෙනවා. අපේ මහින්ද නැත්නම් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ පුරවැසිය කෝ ලංකාවේ නායකයා වතේ ඒ දේවානම් පිටිත රජු වහම්බුනේ දඩේ මියා. ඒ දඩේ මේ යන වෙලාවට ඒ රජු අර ඒ රහතන් වහන්සේ දිහාවට එහෙම නැත්නම් පෙර නොදුටු නොදැක්ක වෙන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ දිහාට යොදවන්ට සක්තු දේවේන්ද්‍ර මුල්කේගේ ස්වරූපෙන් ඇවිල්ලා පෙනී ළඟින් පෙනී ඉඳලා ඒ මිහිඳු මහ රහතන් වහන්සේ ඉන්න දිහාවට කියලා නොපෙනී ගියයි කියන එක තමයි අපේ ඒ සාහිත්‍ය පොතවල කතාව. මේ නිසා ඒ දේවානම් කියන විතර සම්මිතිස්ස කියන රාජ්‍යෝ දුවගෙන යනකොට එකම වමනාව තිබුණේ මස්වැද්දේ ඒ වේදිකාව සතේ වේදිකාව සතේ පස්සේ එලවගෙන යනවා වගේ ඉතින් මේක තමයි දඩ පිළිය කියලා කියන්නේ ඒ ඉතින් ඉන්න කොටයි ඒක පාට සත්‍යයක් කරන කිත්ත කියලා කතා කරනවා එතකොට බලව කවුද මේ මගේ නම කියලා කතා කරන්නේ කියලා ඒකත් තමයි දැනගත්තේ දාන සංගීතියෙන් යුක්ත අර ඉන්දිය ආස්වාදයේ යෙදී සිටින රජුරෝ මේ සත්‍යාගිරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියයන්ගෙන් පිරිච්ච මේ ඉන්ද්‍රිය කියන වචන දෙක අමුතු කාලෙන් හම් වෙච්ච දා. කන දිවන ආශය පින්නවීම සඳහා කෙලිලොම් පිණිස ළඩ කෙලෙයේදී ඉන්න මේ කන රෝගීලා ජීවෝ අනිත් පැත්තෙන් සත්‍යාවිරිය සමාධි ප්‍රත්‍යාපත්ති බලයටපත් වෙච්ච. සීනාසයන් වහන්සේ නමක් දකින්නට මොකද්දෝ සම්බන්ධකමක් ඇති. ඉතින් මේ යෝග ජීවිතය කියන්නේ ඕන ඔය සම්බන්ධකම ඇති වෙච්ච පිළිසකට තමයි. මේ ඇති වෙච්ච පිළිසකට වැඩි. නමුත් ඇති වෙච්ච පිළිසකට අපි කියනවා අර ඉදරන් පිළිවිල දිගින කාගෙන යන වෙලාවට යම් කිසි විදියක මේ වාගේ බලවත් සීනාසුරන් වහන්සේනවත් නැත්නම් සීනාස්තව බලයන්ගෙන් සම්පූර්ණ පිළිවි පිළිච්ච කෙනෙක් දකිනකොට මේ සම්බන්ධයක් නැමිලා ගන්නවා. ආ මේ වෙලාවේදී මේ වගතුක අහලා බුදු මහතාතන් වහන්සේ ආනම මේ රජතුම මොකද මේ කරමින් ඉන්නේ මොකේද මොකද මේ කැලේ වැදුනේ කියලා ඊට පස්සේ සඳහන් කරා අපි මේ කලාතුරකින් කරයක් රටේ සෞභාග්‍ය වෙනකොට යුද්ධ නැති වෙනකොට දඩකෙලිය යනවා ඒ නිසා ගියා දැන් මේ වෙලාවට දැන් මේ කරන්නේ අර මොහා පිටපත් වෙනවා ඊට පස්සේ මොකක්ද ඒකේ අර්ථය ඊට පස්සේ කිව්වා ඒක මේ බඩේම යන අපට මේ කැලේ තමයි සම්පත්තිය. කැලේ ඉන්න සත්තු පිටපස්සේ ගිහිලා එළවලා මරණ එක තමයි අපේ උගදේ ඒක මේ තමයි අපි ලබන විනෝදින්දේ වින වීම ඒක තමයි. ඊට පස්සේ නිකුමාරතන් වහන්සේ අහනවා ඔබට මේ අයිතිවාසිකමක් කියනවාද කියලා. ඒ කලේ නිදල්ලේ කතා වෙන මේ කතා මරණ ඊළඟට කියනවා මම මේකේ රජු. මම මේකේ රජු නිසා මට අයිතිවාසිකමක් කියනවා. ඉතින් නිකුමාරතන් වහන්සේ සඳහන් කරනවා මහරජය මේ කලේ උපන් මුවාට කලේ ඉඳ අයිතිවාසිකම් ඔබතුමාට ඒක මරන්න අයියක් නෙවෙයි තියෙන රකින්න අයියක්. අදිරවන්න තියෙන රටේ ඉන්න රැකියන් රකින්න එකයි මරණ එක නෙවෙයි. මේ පිළිගත්තා. මේ දේවාන පිළිසද්දව මෙතන පිළි අරගෙන ඒ මිනිඳු මහරහතන් වහන්සේ ඉදිරිපත් කරපු මේ ඉදුරම් පිළිබඳව මේ පුදුමාකාර නඩු විනිශ්චය ලංකාවේ සාතිකයි. ඒ කැලේ උපදිච්ච සතාට කැලේ ඉන්න උරුමකමක් තියෙනවා. ඒ කැලේ නිලධාරියෙක් ඉන්නවනම් කලකබාව රජ කෙනෙක් ඉන්නවනම් රාජ්‍ය වල තියෙන මොකද්ද? ඒ කැලේ සත්තුන් නිලසේ ඉන්න ආරක්ෂාව කරගන්න මිසක මරණ කාණ්ඩයක්. ඊළඟට මනුස්ස ලෝකේ කියලා ඒ අර බලවතාවකින් දුර්වලයා කලාපෙල මරණ එක ඒ ඉඳුරම් පිනවීම ඒක මහා මෙලොව. ඒකේ නැහැ කිසිම බෞද්ධ හැදී ආවතක්. ඒක නෑම කිසිම මහත්ම ගතියක දියුණු වීමක් ඒක තියෙන්නේ ඒ ලේස ගතියක්. අනේ එතකොට පේනවා මේ විග්‍රහ පිළිබඳව තියෙන විග්‍රහය මේ වගේ සම්මදෘතික දාසනවල කොහොම ගැඹුරක් තියෙනවා. ඒ නිසා යෝග ජීවිතය කියලා කියන්නේ අපි යම් දවසක මේ සතිපට්ඨාන කියන වචනය අහන්න කලින් මේ සතිපට්ඨානිය පිළිබඳව විස්තර ධර්ම අහන්න කලින් සතිපට්ඨානිය හොඳයි සතිපට්ඨානිය ඒකාන්ත සුඛ විහරණයක් සඳහා පවතිනවා කුසල ධර්මයක් කියලා පිටින් සලකා ගන්න කලින් චිත්තානේ වශයෙන් එකම දෙයයි කියන්නේ අපට. මේ ඉඳුරන් පින විපාකන. ඒක සමහරලාට සාධාරණයෙන් කළා සමහරට අසාධාරණයෙන් කළා. කොහොම කළත් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට ඒ සතිපට්ඨාන නාහකෝ සතිපට්ඨාන දෙවිතන ඔයගොල්ලෝ කිනාට තියෙන ඒකයි. ඒක තමයි ඉඳුරන් පිනවීම. ඒකටත් පාවිච්චි කරන්නේ ඉන්ද්‍රිය කියන වචනේ ඒකම වියදහත් වෙන්නේ. නහ කන නාසය දිව ශරීරයේ කියන ඉන්ද්‍රියන්. මෙන්න මේ ඉන්ද්‍රියන් යම් ආකාරයකට සංවර කර ගැනීමක් පිළිබඳව පුරා ආගමවල සඳහන්. ඒ මධ්‍යමිකාය අවසාන සූත්‍රයේ සඳහන් වෙන්නේ මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා. ඒකෙදී මේ සර්වඥ වහන්සේ මේ ඉන්ද්‍රයන් দমনය කර ගැනීම පිළිබඳව ඉදිරිපත් කරපු ඒ ක්‍රම වේදය පුදුමාකාර සෙල්ලක්කාරකම. හිතා ගන්න බැරි තරම් ඉතාමත්ම ඥානයට නඳුරු තමන්ගේ අවශ්‍යතාවය ඇත්නම් ඒ පුද්ගලයාට ඕනම වෙලාවක ඒක පිළිබඳව ආරම්භයක් කරලා දිනු කර ගන්න පුළුවන් කරනවා. අනිකුත් ආගම් වල ඉන්දිය භාවනාව වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අත් දෙක වහගෙන ඉඳලා කන් වලට අගුළු ගහගෙන ඉඳලා නාසයට ගඳ සුවඳ නොදී දිවට රස සුවඳ රස මේදී අමිහිරු නොදී කායත ඒ පහස්කම් නොදී නැත්නම් සුප පහස් නොදී මේක පැවීම මේක සංවර කිරීමක් වශයෙන් කියනවා. මේක බලනකොට පේනවා කොහොම මේ තපසට නැඹුරු ධර්ම ආධ්‍යාත්මික කතියක් ඇති බොහෝම සාමාන්‍ය කෙනෙකුට කරගන්න බැරි විදිය කරනවා නම් උත්තර தත්තරපත් කරන දෙයක් කියන විදිහට බොහෝ දෙනාගේ ජනප්‍රියතාවයට නැඹුරු වෙන ගතියක් තියෙනවා. මේකේ නවත්තනට උපහාසයක් ලක්වනවා. ඉන්නාගේ සඳහන් කළා එහෙමනම් අන්දියෝ සම්පූර්ණ ඉන්දිය සංවරයෙන් යුක්තයි කියනවා. දීරෝ කොරු පිළ අන්තභාග කාර්ය හොඳ ඉන්දිය සංවරයක් මේක තියෙනවා. එතකොට අර ගැඹුරු අපේ මේ කාලෙස්වල පැටලවගත්ත ගැටියක් තියෙනවා. අල්ල ගන්න මේ දුතාංග වල ගැඹුරු තත්ත්වවලට ගිහිල්ලා කරලා මේ හිතන ඉන්දිය සංගරේ කොට නමුත් ඒක ආගමෙන් අපි කරන කරන නොකලදී හැකි තරම් ධර්ම කෙලෙස් ඇති කෙනාට කෙලෙස් කොළවල ආරින්ට දුතාංග ක්‍රමයේ අපේ සාධන තමයි සාධාරණ පිළිගන්න. නමුත් ඉන්දිය සංගරේ කියන්නේ නෙවෙයි ඉන්දිය සංගරේ කියලා කියන්නේ අහක රූපයක් ආපුහම ඒ රූපයේ පිළිබඳව ඉස්ලාම දැන ගැනීම ආදී ක්‍රමයක සතියෙන් කරන සංවරයයි ඉන්දිය සංවරය කියලා සඳහන් කරනවා. ඒකත් නෙවෙයි මේ සීනාස්ව බල සූත්‍රයේ සඳහන් කරන්නේ. අන්නේ යමනේ වෙලා නැති එහෙම නැත්නම් සුගුලන් පෙළවීම විෂයේ සම්පූර්ණ කාලයේ පිළිසඳන සමානව ගත කරපු සතිපට්ඨානේ නොදන්නා කෙනා සතිපට්ඨාන තේරුම් ගත්තට පස්සේ පස් ආකාරයකට මේ දමණය කිරීම කරනවා. සීල සංවර, සති සංවර, සංකි සංවර, ඥාන සංවර, විද්‍ය සංවර ආදී ක්‍රමයට මේ ඉදරන් ක්‍රමයෙන් මෙල්ල කරගන්න කිව්වා. ආනේ මෙල්ල කරගන්න යනකොට ඔය ඥාන සංවර, සති සංවර ආදී දේවල් ඉන්ද්‍රයන් බවට අයිස්පක්ලයි ආයිස්පක්ලි ගන්න වෙන අපට වචන ගන්න ගන්නේ කියන්නේ ඉතල තිබුණේ ඇහැ කන දිව නාසය ආදී ඉන්ද්‍රියන් දැන් ඒවා සංවර කර ගැනීම පිණිස වෙනම ඉන්ද්‍රියන් ටිකක් මේ සාසනයේ ප්‍රවත්තනාන්තේ ඇඟිලි පහ දෙක කරලා පෙන්නනවලු පහකට පෙන්නනවා. ඒක හරියට කියන්න දෙන්නේ අපි විතාව තත්තු කොට නැගිලා හදන්න හදනවන ඒ තත්තු කොට නැගින්න හදන්ත ඒ තත්තු ගානටම කලන්තු වැඩි. කලන්තු ඉඳගෙන තමයි ඒ කොට නැගිලා උඩට ගන්න, සේවකයේ අත උදව්වක් ගන්න, ඔක්කොම කරන්නේ දාවකාලික ගොඩනැගිල්ලක් හදාගන්න. මේ පලන්තියල ඉඳගෙන තමයි ඒ තාක්ෂණ තාක්ෂණ කොට ගහලා උඩුවව ගන්නේ කියලා ඒ ගොඩ නැගිල්ල කොට ගහන කොට ගහන. නමුත් අන්තිමේ තත්ත්වය ගොඩ නැගිල්ල ඉවර වුණාට පස්සේ පලන්ති ගාලේ කරනවා. අනිත් වගේ අර ඉඳුරන් පිනවීම කියන මනුස්ස තත්ත්ව ජීවිත ස්වરૂපේ ලාමකම අවදි අරගත්තොත් එතන ඉඳලා මනුෂ්‍යාත්ම භාවයක් ලැබලා මනුෂ්‍යාත්ම භාවයේ මේ සහකන දිවනාසය සංවර කර ගැනීම පිණිස කටයුතු කරනකොට මෙවලම පහක් ඕනේ කරනවා. ආනේ මෙවලම් වලට සරුවත් වෙනවාට හරි පුදුමයි පාවිච්චි කරන ඉන්ද්‍රිය. ඒවල තමයි කියන්නේ සාධා ඉන්ද්‍රිය, දීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය පංච. මේ eh, යන්තාත්‍රක eh, හික්මිච්ච නැති සංවර වෙච්ච නැති ඉදරන් eh, අයාලේ යන ගතියකදී අපි හැපිනවන්න කන පිනවන්න ආදී යනකොට හැදෙන තියෙන කනතුන තියෙන නාසයෙන් තියෙන ජීවතුන තියෙන කායතුන තියෙන අවස්ථාවල් තිබුණා මේක අපිට අමතක කරන්න බැරි තරම් අපේ මතකේ ආන්නේ හේතු කෙනා ඒ දේ නිසායි අපි මේ සංසාරයට බැඳෙන්නේ ඒ දේ නිසායි මේ අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න අනුන්ගේ දුක් දෙන්නේ අනේ අනාගතේ දුක් වෙන වෙලාවට කරන්නේ ආදී වශයෙන් ආදීන වශයෙන් තේරුම් ගන්නට පස්සේ ඇති කර ගන්නවා මේ දුක් දෙන සංසාර වටේට බැඳින මේ ඉන්ද්‍රියන් ධාමනය කිරීම සඳහා සාවකාලික උරණකිලක් වාගේ සද්ධාන්තිය සති ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධිය කියලා ඊට පස්සේ මේ සතියේ යම් සද්ධාංගයේ යම් දවසක මේ වැඩේට සෑහෙන ප්‍රමාණයට පිළිච්චයක් හත්නවා. වීර්ය ඉන්දිය යම් දවසක පිළිච්චයකට ආවහන් සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පඤ්චේන්ද්‍රිය යම් කිසි දවසකට අර දුක් දෙන බුදුරන්ගේ ඒ අසාධාරණ හිල්ලීම් නඩ බවත්වගෙන ඒවා ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරලා ඉතුරු වෙන කාලේ ඉතුරු වෙන ශ්‍රමය ඉතුරු වෙන වස්තු මේ විස්තර වැඩ පිළිවෙත යොදාගෙන යන්න තරම් මේ ඉන්දිය ධර්ම දිනුනාන මේක යෝගාවචර ජීවිතයට අකප්ප දෙයක්වත් දුරස්ත දෙයක් අතේ හොඳතෝම දැනෙනවා ඒකේ මුදුන්පත් වෙච්ච වෙලාව ඉස්සත්ම ත්‍ත්‍රපත් වෙච්ච වෙලාව තමයි මේ සාරිපුත්‍ර සංසගමන කරන්නේ මේ ඉන්දිය ධර්ම භාවිතාවුත් ස්වභාවය ඉතින් එතකොට අපි අර ගිය පාරක් මතක් කරා හොඳට නිකන් හිතවලින් තාක්ෂයන්ට ශ්‍රද්ධාවෙන්ති සාමත්ම අවශ්‍යයි දැන් මේ යෝගාවතර තාක්ෂේ. නොවැටි පවත්තගෙන යනවා. වැටුවොත් ගොඩ ගන්න දෙන්න කෙනෙක් නැහැ. සාමාජිය දෙයක් තමයි ඒ සත්‍ය හදාගත්ත කරලා දෙන්න උදව් වෙනවා. මේ විශේෂ කලාකරුතු වලට වැඩිය හොඳයි. මේ තියෙන සද්ධාව නඩත්තු කරගෙන යන්නේ ඒ නිසා යෝගාවචරය එදිනෙදා දිනචරියාවට පවත්වමින් බුද්ධ වන්දනා ආදී කරමින් පූර්වක්‍ෘත්‍ය කරලා වැඩි කියන ගෞරව කරමින් Tamanගේ ඉන්දියන් බාහිර අධ්‍යාත්මයෙන් පිළිතුරු සබා ගැනීම ආදී ක්‍රමවලට මේ සද්ධාව නඩත්තු කරන එකට හුඟක් වෙලා ගත කරනවා. කොහොමද ගිහිල්ලා ගිහිල්ලා යම් දවසක මේ ඉන්දියෙන් වැඩ හමාර වුණා නම් අර ගිය ගොන්න ගිහිල්ලා හදලා වුණාට පස්සේ මේ කට්ලික් ගලවලා දානවා එහෙම නැත්නම් මේ පලංචි ගලවලා දානවා වගේ අර සද්ධාව ගලවලා දානවා. සද්ධාව අත්‍යත්ත බවට පත් වෙනවා. දැන් යෝගාවචර කාලේ කියනෝක කිව්වොත් නම් හිතා ගන්නවත් බැරි වෙනවා. මොකද දැන් සම්පූර්ණ යෝග ජීවිතේ ගත ගහලා තියෙන පණුනල ගත ගහලා තියෙන ශ්‍රද්ධාව. ඒක සර්වඥාන්සේ ගන්න ක්‍රමයට ආවිත වැඩ කරන මේ ශ්‍රද්ධාව සීනාස්වක දවසක් අපිටපත් වෙනකොට ආස්පත් සුගතට පත් වෙනවා. ඒ නිසා මේ ඉන්දිය පිළිබඳව භාවනා කරන ගමන්, බණ අහන ගමන් හොඳට සහජීව වෙන් කරලා දැනගන්න යෝගාවචරයට හැකියාව තියෙනවා. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවලදී ධර්ම කරුණු ප්‍රමාද ඉගෙන ගැනීමදී নানা ආකාර ප්‍රශ්න මේක ගැන ඒ මර දාර්ශනික පැත්තෙන් බලපු යත්තන්ට පොදුවට වැටහිලා තියෙනවා ඒක සම්වර්තනාථගේ දේශනාවලත් හොඳට පැහැදිලිලා තියෙනවා අපි මේ සමහර වෙලාවට හිත කියන එක හොඳට හිතනවා විඥානය කියන එකට කුංචි කළ බලනවා සාමාන්‍යයෙන් ගත්තොත් ඒක වේදනා සංඥා සංකාර විඥාන කියන හතර අංශයකම ගැලපෙනවා මෙන්න මේ විඥානය ගැන කතා කරලා විඥානයේ මේක බෙදුණා ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥානය සහ අනින්ද්‍රිය බද්ධ විඥානය. ඉන්ද්‍රිය මේ විඥානයේ යම් දවසක ඇහැට සම්බන්ධ වෙලා ඉන්ද්‍රිය උපදිනොත් ඒකට කියනවා ඇහැ කියන ඉන්ද්‍රියට ප්‍රතිපත්ත නිසා ඉන්ද්‍රිය ප්‍රතිපත්ත විඥානය. සංගතනාසයේ ජීවිත ශරීරයේ කියන අපි කියනවා පංච ඉන්ද්‍රියන්ට හේතු වෙලා මේ විඥානය පහළ වෙච්චාම අපි කියනවා පංචද්වාරවලට බැඳිච්ච විඥාන. සෝත ධාන සීවා විඥාන කියලා. විඥානේ ධානි වේද ගන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. ඒකට කියනවා මනෝ විඥාන. මන් පුතල් ජන අන්ද පුතල් ජන භාවයේදී ඒ <clears throat> ඇහ කන දිව නාසයට බැඳිච්ච මේ පංච ඉන්ද්‍රියයන් බැඳිච්ච විඥාන වලින් ඒ මුද්දල සම්පූර්ණ වශයෙන් පවත්වනවා. ඒන් තොරව මේ හිතකට වෙනම පවතින්න පුළුවන් තත්ත්වයක් ගැන හිතන්නේත් නැහැ එහෙම වෙනවනම් බයයි. එහෙම වෙනකොට ආන්දරෝයි තනි වෙනවා පාළු ගතියක් ඇතිවෙනවා ඒ නිසා රූප බලන්න සද්ධාන්ත ආදී වශයෙන් මුළු ජීවිතේම මේකෙන් පුරවලා ගත කරනවා ඒක තමයි ලාමකව මනුෂ්‍ය ජීවිතේ වෙන්නේ. යම් දවසක මේ මනුෂ්‍යයාට පුළුවන් වෙනවා නම් මෙන්න මේ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ වලින් කය පිනවමින් ආදී ගත කරන මේ භෞතික ජීවිතයට වඩා හිතක් කියලා එකක් තියෙන එක හදන්න ඕනේ කියන ඒ තේරුම් ගැනීම ඉතාම විශාල වටිනාකමක් තියෙනවා කොච්චර විශාලද කියලා කියනනම් අද විද්‍යාලෝකයේ අතරම වෙලා තියෙන ඔතන විද්‍යාලෝකේ පටන් අරගත්තේ විද්‍යාව පටන් අරගත්තේ මෙහෙම දෙකෙන් මනස කියන එක කය කියන එක හොයන්න පටන් අරගන්න එක ලාමකයි හොයන්න පටන් ගන්න ඕනේ ඇහත් රූපයක් පිළිබඳව කනත් ශබ්දයක් පිළිබඳව නාසයත් සුවඳක් පිළිබඳව දිවත් රසත් පිළිබඳව කයත් පහසත් පිළිබඳව පමණයි ඒකටයි විද්‍යාව කියන්නේ කියන එකයි මූලික අර්ථකථනය. ඒ නිසා විද්‍යාව අපි අරගෙන ගියා සම්පූර්ණ ප්‍රමාණයට. අද නිසා විද්‍යාවත් අතර වෙලා තියෙන කොහෙද යන්නේ කියලා. මොකද මේ මනෝවිද්‍යාලයේ කියලා ඒක පහත් කරලා කල්පනා සම්මත්ති සාධනේ මනෝ රූපංගමා ධම්මා කියලා ආන්නේ මනෝ විඥානේ ඉස්සරහින් තිබ්බා මේක පූර්වංගමයි එනිසා ඈතිනීයේදී මේක කියනවා මේක නිදින වෙලා නොදැන තිබුණු ආධ්‍යාත්ම ජීවිතයක් ඇතර කිසිම ආගමකට සම්බන්ධයක් නැහැ ඇහැට මාත් වෙච්ච ගතියක් මේ ඇහෙන් බලන වෙලාවෙදි විතක් ඒක දැනගන්න පුළුවන් ගැතියක් තියෙනවා කියලා දැනගත්ත කෙනාට විතරයි සද්ධාවක් සතියක් නිදියක් අපිට ගන්න පුළුවන්. ඒක නිසා මේ ඉන්දියන් සහ බැඳිච්ච විඥානයට ඉන්දියන්ගෙන් වෙන්වෙච්ච විඥානය කියන මේ දෙක ගත්තොත් හරියට දානයයි සීලයයි දෙක ඉදිරිපත් කළ පිළිපදිනුන් යහුවොත් වැඩි දෙකල් සිද්ධ වෙන්නේ දානෙන්ද සීලෙන්ද කියලා ඊට අසීමකට කියතියා විලාහි තමයි කොටල් සිද්ධ වෙන්නේ අනුන්ට මෛත්‍රී කරන වැඩක් සිද්ධ කියලා කියන්නේ මහා ආත්මාර්ථකාමී වැඩක්. ඒක ඔය තනියපත් කරලා ඕන වෙලා කරන්න බැරි කිය. ගොඩක් වෙලාවට මේ දාන සීල දෙක පටලවාගත්තා වගේම මේ ඉන්ද්‍රිය බැඳිච්ච විඥානයත් ඉන්ද්‍රියගේ නැබැඳිච්ච විඥානයත් කියන මේ දෙකෙන් විද්‍යාලෝ විද්‍යාව හිතාගෙන හිටියම ඉන්ද්‍රියන් හා බැඳිච්ච විඥානය තමයි යඩගත්. ඒක තමයි හොයන්න ඕනේ. ඒක තමයි පරිශීලන කරන්න ඕනේ. ඒක තමයි ජීවිත කරන්නේ. අනිවිදේ ප්‍රතිපත්ති විඥානේ කඩකට. පරිවර්තන වශයෙන් මේක සම්පූර්ණයෙන් අනිත්‍යතරවලා ඒ චක්‍රය ධර්ම චක්‍රය දැන් අවුරුදු 2000 කට පාඩු කළා ඉතු කළා පිටා. නමුත් ඒකෙදි සාමය විද්‍යාව තුළ භෞතික දේවල් වලට හොයාගෙන යන ගැතිය ජනප්‍රියකමක් තේරුම් තියෙනවා. විද්‍යාන්දාසුලුවක්යක් තේරුම් තියෙනවා. මොන ඕකටයි මේ කාර්යික සංකේත සඳහන් කරන්නේ මේක නෙවෙයි බලය කියන්නේ. ඒක මේ මාන බලයක්. මාය සංසාරයට ඇදබැඳ තබන බලයක්. බලය කියන්නේ නම් අන්නේ ආතන කියන ආශය හා බැඳිච්ච හිතවිලි පැත්තක ගමලා එක අරමුණක හිත ඒකත් වෙනවා. හිතේන හිත තැම්පත් කරගන්න ලබන මේ අනිත්‍ය ප්‍රතිපද විඥාණයට ආවනම් ඒක බොහොම සෙල්ලම්. ඒක අරිට වැඩි ප්‍රාථමිකයි ඊට වැඩි අයිට වැඩි හෝම පිළිතුරු ඒක තමයි ආධ්‍යාත්මික නිමිති ඒක තමයි. ඒක තමයි අපි මේ ශබ්ද විවිධා විවිධාකාර රූප නැති විවිධාකාර ශබ්ද නැති විවිධාකාර රස විවිධාකාර ගන්ධ විවිධාකාර පහද නැති මේ අරණ්‍ය ජීවිතේ තපස් ජීවිතේ හොයාගෙන තියෙන්නේ ආන ඒකට ක්‍රමයේ ලක්ෂණ. ඒ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණය තමයි මූලික දේ. ප්‍රාථමික දේ, දැනගත යුතු දේ, නිවැරදි යුතු දේ, ජීවිත යුතු දේ බටේර මනෝවිද්‍යාවනවත් හොයාගෙන එකත් කතා කරනකොට කියනවා ඉස්සල්ලාම පහළ වුණේ නැත්තම් මිනිස්යාට ඉස්සල්ලා ඇති උනේ මේ අනිත්‍ය ප්‍රතිපද විඥානයයි මේකේ කෙලෙසීමක් තමයි. මේකේ විවිධියමක් තමයි සංකර වීමක් තමයි මේ ඉදුරන් හා ප්‍රතිපදිත විඥානය. සර්වඥාතේ සඳහන් කරන අතන රූපේදී ඉස්සල්ලාම පහළ වෙච්ච මිනිස්යා බ්‍රහ්ම ලෝකයෙන් තමයි මේකට ඇවිල්ලා වැටුනේ. ඒ වෙලාවේදී මේ මිනිස්යා මේ අහකන ජීවනාතේ කන ශරීරයේ තුන දීනේ වැඩ පිළිවෙලට යෙදුනේ නැහැ. කිසි පුරුෂ ભેදයක්වත් තිබුණේ නෑ කියන්නේ. ඊට පස්සේ තමයි මිනිස්යාගේ මේ හොයා බලා ගැනීමේ පරිේෂණ තෘෂ්ණාව නිසා හොයාගෙන හොයාගෙන යනකොට මේ බඩ පුරවන්න ඕන ගැතියක්, ඇහැ පිනවන්න ඕන ගැතියක්, කන පිනවන්න ඕන ගැතියක් වගේ ඒක ඇලී ඇලී ගැටෙන්න පටන් අරගත්තට පස්සේ මිනිස්යා හිතුවා ඒක ලොකු දිනුවක් කියලා. ලොකු විකාශනයක් කියලා. නමුත් ඒක දැන් ආපහු හරවන්න බැරි තරමටම බොහෝ විට පිළිලයක් පිළිකාවක් වඩ පස්සට යෝගාවචරය කියලා කියන්නේ ආන්නේ බව තේරුම් අරගෙන මේ ඇහෙන් රස විඳින කනෙන් රස විඳින ආදී දේවල් මත්තමකට අඩු කරලා ප්‍රයෝජන මට්ටමට විතරක් අඩු කරලා අර මූලික தත්වෙට පිට එක අරමුණක දැන්පත් කරන්න පුළුවන් தත්වෙට සද්ධාව විද්‍ය සති සමාධි ප්‍රඥා දිනු පිළිම වැඩ කරනවා. ඒක තමයි අපි මේ කාරණා නාමයක් ඉදිරිපත් කරගත්තේ ඉඳන් උපන් උපන්නාන සංඛාරාන සංවේවාන පස්සති. අය ඇහ කන නාසය දිව ශරීරය කියන දේවල් ආශ්‍රය කරගෙන කොච්චර උත්තර රූප දේවල් පහළ වුණත් කොච්චර නීච tattwa දේවල් පහළ වුණත් හොඳ රූප නරක රූප වශයෙන් හොඳ tattwa ගඳ රස වශයෙන් මුද්දා නරක tattwa ගඳ රස වශයෙන් ඒ ඔක්කොම සංස්කාරයි ඒ සංස්කාර කොහොමඩක්වත් පහ වෙලා යන පුළුවන්. ඒවා පිළිබඳව කල්පනා කරගෙන පමාවෙන්න එපා. ඒවා ඇති වෙන්නේ නැති වෙන්නයි කියලා දැනගත්තොත් විතරක් මේ කොල්ලකින් මේ වැඩ කරගෙන යන ආ වූ හිත නොකන්දාල හිත පිළිබඳව යන්ත්‍රී සංවරයක් ඇති කරගන්න සද්ධාව පාල කරගන්න පුළුවන්. එහෙම නැතුව අර වගේ නඩු වැඩි නම් අරුවා පිළිබඳව හොඳ දේවල් හොයන්න නරක දේවල් අයින් කරන්න හොඳ කට්ටිය ලං කරගන්න ආදී සත්න ගැනීම කවදාකවත් මේ ඉන්දිය ධර්ම දිනු කරන්න වෙලාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දවසක් සුදුසු ගත්තොත් යෝග ජීවිතයේදී අපි කල්පනා කරලා බලන්න ඕනේ අපේ මේ වැඩි වේලාවක් ගත වෙන්නේ මේ ඇහ පිනවීම හෝ ඇහ නුරුස්නා දේවල් අයින් කිරීමේ වැඩ පිළිවෙලකට. අන පිනවීමේ හෝ කයට නොබිනා දේවල් දුරු කිරීමේ වැඩ පිළිවෙලකටද ආ නිව වැඩි වෙන්න වැඩි වෙන්න අපේ නිවන ධර්ම වැඩිනවා භාවනා ජීවිතේ සාදා වෙනවා අපිට මේ විසුමක් ලැබෙනවා ඒවා ප්‍රයෝජනීය කලකලා ඒ කටයුතු කරන ගමන් හැබැයිමක් තියෙන්න ඕනේ මෙව ඕම යටින් ගමන් කරන්නා වූ මේ පිට එක අරමුණක අද බඳ තබන්න පුළුවන් ප්‍රතාවක් එතකොට ඒක සද්ධා ඉන්දියක් වඩපත් වෙනවා ඒ සද්ධා ඉන්දිය ඇති කිරීම සඳහා තමයි සක්කච්ඡාකාරී වෙන්නේ ආදරයෙන් එක සංග්‍රහ කරලා යටි කරගන්න. ඒ වාගේම නිමිත් අරගැනීමේ දක්ෂකම සූරකම ලෝකාවතය. ආදී පහළ වෙනකොට වෙනකොට මේ අර අනිජ්‍ය ප්‍රතිපද විඥානේ තරත් ඒකාග්‍රතාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි අද සාකච්ඡා කරන්න තියෙන මේ ගෙන ගිය වැඩ පිළිවෙලටම උදව් උපකාර වෙන පාංගයක් වශයෙන් බොච්චංගානන්ත ගොච්ඡ ගොච්ඡංග ධර්ම අනුව පවත්තන භාවය ගොච්ඡා ගන්නාන්ත අනුපවත්තන භාවය. ඒකෙන් සඳහන් කරන්නේ මේ ගොච්ඡංග ධර්ම කියලා අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන තාක්ෂණ නැත්නම් මේ ඉන්දිය ධර්ම දිනු වෙලා ඉදිරියට යනකොට ඇති වෙන තත්වය සමබර විෂමබර තත්ත්ව වලට පත් වෙච්චහම උදව් කරගන්න පුළුවන් වටිනා ධර්ම හතක් මේක සඳහන්. සති, ධම්ම විචය, වීර්ය, සීති සස්සද්දි සමාධි උපේක්ෂා භාවනා කරගෙන යනකොට යෝගාවචරයා මේ සද්ධාදී ඉන්ද්‍රියන් එක දිගට පවත්වා ගැනීමේ ව්‍යාපාරයක ප්‍රයත්නක යුක්තව කරගෙන යනකොට හොඳ වෙලාවකට මේ සද්ධාව දැක නිසා හෝ වෙන හිතු කරන දෙයක් නැත පවත්වාගෙන යන්න බැහැ. එතකොට වීර්ය පුදුමාකාර විදිහට වැඩෙනවා. සතිය සම්පූර්ණ මුක්ත සත්‍යකට වැඩෙනවා. සමාධිය කිසිදාක ප්‍රඥාව අඥාන ත්‍ත්වයට සමෝහයේ බලපත්‍ර වෙනවා. මේ වෙලාවල් වල ඒ සද්ධාදී ඉන්ද්‍රිය නගා හිත වීමට ඒ යෝගාවචරය ධම්මයේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ වාගේ පුරුදු පුහුණු කරලා නැත්නම් අනුගාමී වාක්‍යයක් කියවනකොට භගවතුන්ගේ පාත්‍ය මහරතන් මහත්මිය පිළිබඳ මේ වැඩම කළ දේශනා කරපු ආකාරය නැත්නම් මහා චුන්ද ස්වාමීන් වහන්සේ භගවතුන් වහන්සේ ඉදිරිපත් කළේ වස්ත්‍රා සුදේට ඉදිරිපත් කරලා මේක සාකච්ඡා කරපු ආකාරය ඒ වාගේ දේවල් වලට උන්ට යොදනවනේ නැවතත් අර වැඩිලා ගියා වූ බාධා වෙලා ගියා වූ විසිරී ගියා වූ සත්‍යහත් ධර්ම කරේට ගන්න පුළුවන්. සත්‍යහව වීර්ය වගේ දේවල් නගා හිටවන්න බොද්ධංගත අරමුණ මුල් සති සම්පෝච්ඡංගේ කියන කයින් කරපුවා විසිරී තුනම ධර්ම විද්‍ය දීති විරිය පීති කියන පොත්සංග දිනු කරන්න ඉගෙන ගන්න. ඒ නිසා යෝගාවචරයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ භාවනා කරන යනකොට කුසීත පැත්තට, සද්ධාව අඩු පැත්තට, වීර්ය අඩු පැත්තට යනකොට ඒක ඒ සත්‍ය තේරුම් ගන්න. තමන්ගේ භාවනාවේදී මට දැන් මේ තත්ත්වෙට පත් වෙලා තියෙනවා කියලා. පත් වුණා නම් මුල්ම අවස්ථාවේදී නම් යෝගාවචරයේ බව දැනගන්නා බවනින්ම නැවතත් පිටු පිටට යන්න පුළුවන්. නමුත් මේ හේතු කාරණා වයින් නැත්නම් දිගින් දිගට දිගින් දිගට සම්බන්ධ වෙනවා. ආයු වීර්ය දිනනවා, සතිය ආදී අනුපාද වෙනවා. එතකොට මේ බොද්ධං වල කියන මුල් කාරණා තුන නැවත නැවත සිහිපත් කිරීම තමයි සර්වඥාන්සේගේ උපදේශය. යම් වෙලාවක විශ් අධික වේග දැන් දැන් නිවන් ලබන්න ඕන කියලා වැඩි ආයාසයෙන් පත්ලා ඉන්නවන පුජංග ධර්ම වල තියෙන පස්කට සඳහන් වෙන තුන. පස්සද්ධි සමාධි උපේක්ෂා කියන. ධර්ම තුන වඩන්න. ඒක හරියට ඒ ආස්තයෝ සමබර ආස්තයන් දෙපැත්තට යොදාගෙන ගමනක් ගෙනියන වාක්‍යයක් ගෙනියන සාචාරිකෙනෙක් වාගේ ඒ එක එක සතාට තත්තු කරලා එක එක සතා උනන්දු කරලා නැත්නම් ඒ වේගෙන් දෝසතා මර්ධනය කරලා සතේ හරියට පාරවල ගෙනියනවා වගේ ඉතාමත්ම මේ සමබරතාවයක් පිළිබඳ කතාවක් තමයි මේ බොද්ධංගානන්ත අනුපවත්තන සායය කියන්නේ. ඒක උගාක් වෙලාවට යෝගාවචරයත් නොදන්නවනේ. පැහැදිලිවම දන්නවා මේ උපක්‍රමයක් බව දන්නවා නමුත් ඒ අතිවිච්ඡ සුචීතකම හෝ අතිවිච්ඡ අධික වීර්ය தත්ත්වයේ විවේකීව බලන්නේ නැති නිසා විවේකීව තේරුම් ගන්න නැති නිසා තවත් විදිහට කියනවා බොද්ධංග ධර්මවල තියෙන ඉස්ලාම සඳහන් වෙන සතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා වැටිච්ච පැත්තටම කාලයක් ඇදලා කුසීත උනොත් කුසීත භාවයෙන් කුසීත භාවයට අධික වීර්යයට පස්සෙත් අධික වීර්ය භාවයෙන් වීර්ය භාවයට යනදී මේ ඉන්දිය ධර්මවල ප්‍රධාන බාධා කල්පිතයි එනිසා ඉන්දිය ධර්මයේ සම තත්ත්වයට ඒකාකාරව වඩන්න කරන සමීව ඉන්ද්‍රිය පාත්‍ර පාත් කරගන්න ඕන මේ බොත්සන් වල සඳහන් කරලා තියෙන සති මූලික බොත්සන් දෙක භාව වැඩගත් ඒ සතියේ මේ සති බෝධිපාක්ෂ ධර්ම වල බොහෝම තැන්වල සඳහන් වෙන්නේ බොත්සන් වලට යනකොට පෙරමුණ ගන්න තරමට මෙන්න මේ සතිය තියෙනවා නම් තමයි යෝගාවචි දැනගන්න පුළුවන් මොනවද විදිහට දන්නේ නැන්දු එක්ක සමබරයි එක්ක උනාට වැඩි එක්ක උනාට අඩුයි එතකොට ඒ කියන අදුපාඩුකම් අනුව කොයි සම්පෝඥාංගයෙන් තමයි සිල්පත් කරගන්න ඕනේ කියන එක යෝගාවචරයට ඒ පරියන්තියේ දුෂ්කරතාවයේ ජීව මත කරගත යුතුයි. ඒ ධර්ම දේශනාවෙන් කරන්න පුළුවන් ඉන්නේ මෙන්න මේවා මතක් කරගන්න. ඒ සංහිඳිය ධර්ම නැති කෙනෙක් නෑ. මේ වගේ මට්ටම දෙනකොට සෑහෙන ශ්‍රද්ධාවක් නිසා තමයි මේ ජීවිතය පැහැරලා මේ වගේ තැනකට වෙලා ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම වීර්ය කියවහම පුදුමාකාර අකුසල ධර්ම පහළ නොවීම සඳහා කරන බලවත් වීර්යයෙන් තමයි මේ ධර්ම පදනාම කියලා තියෙන්නේ. ඒ වගේම සතිය ප්‍රතිපත්තානේ වගේ යෝගාවතරයන්ද ආනාපානී වශයෙන් මූල කර්මස්ථානයේ පැවතුම් වශයෙන් ප්‍රධානම දියුණුවලා තියෙනවා. නමුත් ඒවා ධාම ඉස්තිර වෙලා නැතෙන් ඉඳී. ආ මේ වෙලාවල් වල තමයි මේ අගොච්ඡංග කරව පාවිච්චි කරන්නේ. සමාධියක් නැතුවක් ප්‍රඥාවක් නැතුවක් මෙන්න මේ වගේ තියෙන විෂම තත්ත්ව තේරුම් අරගෙන ඒක තමයි ප්‍රධානම දේ තේරුම් ගන්න එකයි තේරුම් ගත්තට පස්සේ මේ පොච්චංගානන්ට අනුපවත්තන කාය කියන විදිහට සුදුසු පොච්චංගය මේකට පාවිච්චි කරුවේ නැත්නම් අර කියනාපේ හොඳතෝම ඉවරයි. ඒකකට හරි යෝගාවචරයට කාලනාස්තියක විශ්වාසයේ වැඩි වැඩි යාමක අධිෂ්ඨාන ශක්තිය අධි යාමක කියලා පිළිවීමක් ඇති වෙනවා. ඒ නිසා තමන් ළඟ දැනටමත් ඉන්දිය ධර්ම තියෙන බව තේරුම් අරගෙන මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ ඒක බලයක් බවට පත් කර ගැනීමට නම් මේක හරියට හොඳ පිළියක් නමුත් මේ වැඩේට කිච්ච වෙලා පොඩ්ඩක් ගලේ තෙල් ගලේ අල්ලලා ගන්නවා වගේ උදේට මුවහත් කර ගන්න. ඒක මේ කියන්නේ නවහකාරයේ ඉන්ද්‍රියන් සික්ඛාණි බවක්. මේ නම ආකාරයෙන් ඉන්ද්‍රියන් යුණු භාවයට යුණු භාවයට පත් කර ගන්නයි මේ සරුවත් යන ආකාරයේ උදව් කරන්නේ. ඒ විදිහට අර බොත්සංග ධර්ම ඉදිරිපත් කරගත්තට පස්සේ කාරණාවක් වෙනවා කායේක ජීවිතේක අනපේක්ෂතාව පතන මේ සද්ධාදී ඉන්දිය ධර්ම දියුණු කරන්න ගියාම සමහර වෙලාවට මනෝපාංගන වැඩ කරන්න සිද්ධ වෙනවා. මේකෙන් අදහස් කරන්නේ අපි සාමාන්‍යයෙන් කියනවා ජීවිතේ වැඩවලට ගියාම මනෝපා කියලා වැඩ කරනවා. ආ මේවා එකක් තමයි කායේක ජීවිතේක අනපේක්ෂතාව පතන. අපි මේක නිසාම භාවනා කරන්න යනකොට මේ වගේ සම්ප්‍රදාන කුල ස්ථානවල හැම වෙලාවෙම යෝගාවචක මතක් කරනවා පරියන්කේට සූදාන වෙනකොට දවසේ කොටතාවක් හෝ එහෙම නැත්නම් තමයි කුකුස් කියන උපසම්පදා ස්වාමීන් වහන්සේලා ආපති දේශනා කරා දේශනා කරගෙන වාඩි වෙලා කායත මෛත්‍රී කරගෙන සමයේ සීලය අවශ්‍ය කරනවා සීලය අවශ්‍ය කළ බුද්ධ ආදී උතුමන් වහන්සේලාට කාය ජීවිත පූජා කරනවා පූජා කරලයි භාවනාවට බහින. ඊට පස්සේ මේ පූජා කරපු කයට මනුවෙච්චාවයි කියලා හෝ සබ්දයක් වුණා කියලා හෝ මොන වෙන හරි පුංචි වේදනාවක් ආවයි කියලා ආපහු ඒක ගන්න හදනවා. බුදුන්ට පූජා කරපු එක, ධර්මයට පූජා කරපු එක, සංඝයාට පූජා කරපු එක. ඉතින් කල්පනා කරන්න ඕනේ ඇත්තටම මම පූජා කරලාද මේක කියන්නේ. කාය ජීවිත නිරපේක්ෂ භාවය කියලා කියන එක අන්න ඒ පිළිබඳව උදව් උපකාරය. ඒක නිසා ඒක පිළිතුරුව පරියන්කේ මුලදී පුළුවන් මේ මේක පූජා කරලා පටන් ගන්න. පූජා කළා නම් ඒක සර්වඥානවා. ඒක ධර්මයටයි ආයි, ඒක සංඝයාටයි ආයි. ආයෙක නැවත මේ පොඩි වේදනාවක් ආවා කියලා හෝ පොඩි චිත්තක් මේ පීඩාවක් ආවා කියලා අපව ගන්න හදනවනම් ඒක උත්තරම යන අර පූජා කිරීමේ අගේ ආඩම්බරේ මත කරන්නේ. ඒ කායේ ජීවිතයේ අනපේක්ෂතාව උපත්පේති කියලා මේ සංවර්ධනන්ගේ බොහොම ආගමානුකූලව කොහොම ධර්මානුකූලව මේ පෙන්වන ගතිය මනෝවිද්‍යාවේ තියෙන මිනිස්යාගේ සහජ ආශයක් කියලා. හැබැයි ඒක අර තර විඤ්ඤාණිකූලව නෙවෙයි සහජේම කියන ප්‍රශ්න තියෙනවා. අපි ලක්ෂ දේවල් දරවල දෙන්නවි මහල රණ්ඩු කරපුවා නම් මොකක් හරි එකට ඉලසක වෙච්චාම එක්කෙනෙක් නොකාන බියට හරි. කතාම කරත් හරි. ඒ මොකද අනිත් කෙනාට අඟවන්නේ. ඒ තමන්ගේ ඉඳුරන් මේ වෙනස තත්ත්වයට පත් කරගන්නවා. අත්ති කිලමතාන් යෝගයට යනවා. ඒකෙන් සමහරලාට මැරෙන්න උනත් හිතෙන්නේ. කණ්ඩෝන්නෙත් නෑ, බොණ්ඩෝන්නෙත් නෑ, කතා කරන්න ඕන්නෙත් නෑ කියලා අර දෙහෙතක් ආවම ද්වේෂ පතරමින් මේක වැඩ කරන්න ගියාම ඒකම මඩුපාඩුවක් වෙනවා කියලා. මෙන්න මේ ද්වේෂ පදනමින් කෙලෙන්ට තියෙන මේ සාජාසේ ඥාන පදනමින් විදීමක් තමයි සරුවත් සනාත සඳහන් කරන්නේ හොඳටම තමයි මූල කර්මස්ථානයේ ඒකට කියනවා ගෝචර අධ්‍යාත්ම ආරම්භන කියලා. අය විස්තර වශයෙන් බැලියට මූල කර්මස්ථානයේ හිත පවත්වාගෙන යනකොට දැක දැක දැන දැන පිළි පිළි ඕන භාගයක් දිගට හරින්න බලන්න. පිටිවිලක් දිගට යන්නේ. ඒ වෙනසම වේදනාවක් දිගට වැඩිනවා. ওই වේදනාවේ ඕ සාධ්‍යෝ එහෙම නැත්නම් පිටිවිල්ලේ අර යාන්ත විසෝන අවස්ථාවේ යෝගාන්තර සමාජ දන්නේ නැහැ. මොකද සාම අදාන්නේ නැහැ. සමුත්තික වේලාවක් යනකොට මූල කර්මස්ථානයේ තත්ත්ව කරන දාලක්. මූල කර්මස්ථානයේ අභියෝග කරන දාලක්. මූල කර්මස්ථානයේ එළන කර්මත මේක තම මට්ටමට. තම මට්ටමට එනකොට නම් ඔන්න යෝගාචරයට ප්‍රශ්නයක් ඇතිවෙනවා. දැන් මූල කර්මස්ථානයේ පවත්වනවාද එහෙම නැත්නම් මේ එන බාධා වේද පවත්වනවා. මෙන්න මේ තම මට්ටම යනකලු පැහැෙන ඉස්පාසුක යන්න පුළුවන් ගැටයක් වෙනවා. ඊට පස්සේ පුදුමාකාර ඉස්පාසු නැති ගැටයක් ලක්ුණාට පස්සේ සමහර විකට මේ එන බාධකයක් එක්ක ද්වේෂයෙන් ගැටෙන්න පටන් ගන්නවා. ඒ නැත්නම් පරියන්කේ නැගිටලා භල්වකට ආලා නැගිටලා යනවා. මෙන්න මේ தත්ත්ව දෙකමක් නැතුව ඉතාමත්ම මේ එන බාධායේ ස්වභාවික ලක්ෂණ දැනගන්න අදහසින් සමාවුනොත් විතරක් ඒකාගරණ පුළුවන් වෙනවා මේ කාය ජීවිත නිරපේක්ෂ භාවයේ තියනවාද මගේ නැද්ද මගේ කියලා තේරුම් ගන්න. ඒ නිසා අර දේවල් දේවල් වල ප්‍රශ්නයක් පාදාවක් මතුවෙච්චාම රණ්ඩු කරුවල් කරලා එකිනෙකා කතා කන්නේ නැතුව ගොයින් නැතුව ඉන්නකොට වැඩ කරන්න හිත ද්වේෂ කරනවා. මෙතනදී ඒ ද්වේෂ පදනමට එන්න කලින්ම කීපතාවක් වෙනවා මුල් මුල් වලදී. ඒක කාලයක් යනකොට තමයි හිත පුරුදු වෙන්න පටන් අර ගන්නවා මේ වේදනාවක් මතුවෙගෙන එන ආකාරය දකින්න. සත්‍යයක් මතුවෙගෙන එන ආකාරය දකින්න. හිතිවිල්ලක් මතුවෙගෙන එන ආකාරය දකින්න. ඒත් එක්ක අරමුණ බේරාගෙන මේ බාහිරගෙන අරමුණ ඇති හැටි දැක ගන්නවා පස්සේ. ස්වභාවික ලක්ෂණ දැක ගන්නා තත්යෙන් භාවනා කරන්න තමන් තේරුම් අරගන්න ඕනේ මේ වගේ හටකිරීමක් නොකර ඉවසීමේ ශක්තියක් පාවිච්චි නොකර සද්ධාදී ඉන්දිය වඩන්න බෑ. ඒ වගේම තමයි සද්ධාදී ඉන්දිය කොච්චර වැඩිලා තියෙනවද? වීර්ය කොච්චර වැඩිලා තියෙනවද? සතිය කොච්චර වැඩිලා තියෙනවද කියලා බලන්න තියෙන ප්‍රගති පරීක්ෂණයක් මේ බාහිරෙන් පැමිණෙන සද්ධා. බාහිරෙන් පැමිණෙන මේ වේදනා. එහෙම නැත්නම් හිතේ. මෙතන මාර භාෂා විවහාර පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පිටිවිලි කියන බාහිරයක් නෙවෙයි, ඒකේ කියන්නේ ඇතුළෙන් මේක කියන්න පුළුවන්. වේදනාව කියන්නේ බාහිර නෙවෙයි, ඇතුළෙන් මේක කියන්න පුළුවන්. නමුත් මේ නිසා ඒ අතු අධිකාවට යනකොට සඳහන් කරනවා මේ ගෝචර අධ්‍යාත්මය කියලා මෙතනදී අරගන්නේ තමන්ගේ අරමුණ විතරමයි අධ්‍යාත්මය වෙන්නේ. ඒයින් පරිවාහය ඔක්කොම බාහිරයි. ආනේ තේරුම් බේරුම් කරගත යුතු රැකිය යුතු මූල කර්මස්ථානය බාහිර ආරමුණු තේරුම් අරගෙන මූල කර්මස්ථානයේ නැවත නැවත යෙදීම පිණිසදී මේකට කියන පක්ඛණ්ඩනය කියලා බාහිර ආරමුණු අතහැර දැමීම පිණිස බාහිර ආරමුණු වලින් එන බාධාව කාය ජීවිත නිරපේක්ෂව පරිත්‍යාගය කිරීමේ සත්‍ය සත්‍ය කියලා පරිත්‍යාගය කියලා මේ මේ දෙක තේරුම් අරගන්න බැරි තමයි නිසා යෝගාවචරය අර මොහොත වඩුව ආහුලත් එක්ක පෙරබදනවා වාගේ හරි එහෙතකටපත් වෙන පරිණතයි. මේක යෝග ජීවිතයේ අංගයක්. මේ යෝග ජීවිතේ නැතුව බැරි ගියා. මෙන්න මේ පොරබදන ගතිය ලොකු වෙනසක්. ගුණාත්මක වෙනසක් ඇති වෙන යෝගාවචරය තව තුනක් අස්සට පත් වෙනවා. ඉස්සරනම් පුංචි දෙයක් ආවත් හරියට වාතිකේ වලේ තියෙන මේවා පදුවට බයයි වගේ සත්‍යයක් ඈතින් වෙනකොටම හිත හිතෙන්න පටන් ගන්න මොකද ඒකේ තාම සාහුවක් නැහැ අරමුණේ ඒක නිසා පිටින් එනකොටම අයියෝ මෙච්චර මම අමාරු ළඟාගත්ත තරක් අවලයක් නැතු ඕම් මෙතෙන්ද සත්‍යයක් ආවා කියලා අර බාහිර සත්‍ය විශාල කරගෙන මහා යෝධයෙක් වගේ කරගෙන ඒකත් එක්ක හැප්පෙන්න මේ හිත යාත්‍ය ඒ මොකද අරමුණේ හිත පිටලා නැහැ තාම සමාධියක් ඇතිවෙලා නැහැ නමුත් යම් කිසි සමාජයකට එනවා නම් ආවනම් අවින්න තමන් දන්නවනම් ඒ අරමුණ යම් ප්‍රමාණයට බාධා කරන යම් ප්‍රමාණයකට එනකන් අත්තර හිත කිපෙනවා. ඒතර අධ්‍යාත්මේ පවත්තන්න පුළුවන් කතියක් තියෙනවා. නමුත් යම් කිසි මට්ටමකට ආවට පස්සේ නම් දක්ෂිති කන්ට සීල වලින් ඩාඩිය වැගිරෙන්න, ඒක ඇම්බරෙන්න, নানা ආකාර ඒ කාර්යික ප්‍රතික්‍රියාවක්. ඒ යෝගාචරයේ මුදලක් තැනකන් ඉවසගෙන යන්න පුළුවන් අනිකානික පාරකාර පරණ පුරුදු ප්‍රතික්‍රියාවලින් ඒක නැගිටලා යන්න පුළුවන් ඉන්න නැත්නම් මොන හරි ප්‍රතික්‍රියාවක්. නමුත් යෝගාචරය තවත් වේදනා විදී විතක්ක විදී කියලා වගේ සඳහන් කරන යම් කිසි ප්‍රමාණයකට වේදනා ජය ගන්නට යම් කිසි ප්‍රමාණයකට විතර්ක ජය ගන්න පුළුවන් ඊට පස්සේ මෙතෙන්දි තේරුම් ගන්නවා මෙතන තමයි සත්පුරුෂකම සත්පුරුෂකම තේරෙන තැන. මෙතන තමයි ඉන්දියා ධර්ම තේරුම් කරගන්න ඕනේ තැන. මෙතන තමයි කාය ජීවිතයේ ප්‍රේක්ෂභාවය තේරුම් කරගන්න ඕනේ. හැබැයි මෙතනදී කවුරුත් එක්ක රණ්ඩු වෙලා කාගෙන්වත් පරිගැනීමක් කරන දෙන්නේ කර්මාවන රූපව මගේ ඉන්දිය ධර්ම හොඳ නරකද කියලා බලා ගන්න අවස්ථාව ආපු අවස්ථාව. මේ වෙලාවේදී ඉවතාවදී මේ කාය ජීවිතයකට එක්කව මම මේ සීලය විනය කරගෙන තිරවත්නට කාය පූජා කරන වාගේ නිසා මට මේ වෙලාවේ මේ හරියට කබලක දාලා පලහනවා. ඒ නැත්නම් නිදි දෙහි දැම්මා වගේ අත්කාරු දැම්මා වගේ මේ ඇඟ පුදුමාකාර විදිහට වෙහෙත වෙලා මේ දුකේ පත් වෙන තත්ත්වයේ දුකට ඇස් දෙක ඇරලා බලනවා. ඉබි බලනවා වගේ. ආත්තට දැක ගන්න පුළුවන් වෙනවා නම් අන්නර කාය ජීවිත මුදපේක්ෂ භාවය යැදෙන්න පටන් අත්ලෝක ධර්මයේ නොසලෙන තාත්තේ ඉnte ඉnte ඉnte ඉnte මෝරණ තාත්තේටපත් වෙනවා. එතකොට මූල කර්මස්ථානයේ අවදාහකත් මෙච්චරක් ගැඹුරක් දැක ගන්න පුළුවන් වෙනවා මොකද බාධක ධර්මයේ තරම්ම බලවත් වෙනවා යම් කිසි ප්‍රමාණයකට සමාධියක් විපස්සනා වශයෙන් හෝ සමත වශයෙන් ඇති වෙලා තියෙනවා නම් මොකද නාකට ඇති වෙලා තියෙන මේක දන්නේ නැති තමයි කියන්නේ මේ මතකවල දෙන්න හදන යන්නේ ඒක ඇති වෙලා තියෙනවා නම් යෝගාවතර දැනගන්නේ අරතරම් කටීතේ විදිහට ජීවිත පැහැර ගන්න මට්ටමට මේ වේදනාව මේ හිතිවිලි මේ චිත්ත පීඩා නැත්නම් කායික පීඩා තියෙන්නේ අරමුණ තියාගෙන ඉන්න පුළුවන් ගැතියක් තියෙනවා. අරමුණේ තවත් කරගෙන යන්න පුළුවන් ගැතියක් තියෙනවා. ආන් ඕක දැකපු දවසෙන් තමයි යෝගාවචරයට අර මෙතෙක් කියලා දක්මිට නමුත් කරදුන. සිතිවිල ජය ගන්න පුළුවන් වෙන්නේ අරමුණත් මිත්‍ර කරදරේ තාම අරමුණ තියෙනවා නේද කියලා දැක්කා. මිත්‍ර කලෙහෙතතියෙදි වේදනා දෙද්දී මේ අරමුණ තියෙනවා නේද මට ඒකම ධර්මයේ අරමුණමයි මේ අධ්‍යක්ෂ ගෝචර අධ්‍යක්ෂයේම නැවත නැවත මම වැඩෙන්න ඕන නැවත නැවත මම පත් කරන්න ඕන කොච්චර හරි වෙන බාධා කෙරුවොත් ඒක ඔබට ඕනනම් මම දීලා තියෙනවා ඕන විදිහට පරිභෝග කරන්න මම දීලා තියෙන දේ මේ කය පරිත්‍යාග කරනවා පරිත්‍යාග කොස්තර කියන්නේ ආන ඉතින් ගියාට පස්සේ මම තේරෙනවා දවසින් දවස දවසින් දවස දැන් භාවනාව වැඩේ ඒ මොකද පුංචි බාධාකට ඉතර වගේ නිරුස්නා ගති පාගෙන කලුවකට දාන්න හිතින්නේ මේක ඉන්දෝන දෙයක් මට දැන් ඇවිල්ලා නම් මට දැන් එළදෙක පිටිය තියෙන සද්ධාව තියෙනවා මම මේක දිහා බලන්න ඕනේ මේක තමයි මගේ භාවනාව ජීවුව කියලා ඒක යෝගාවචරය කිසිම තමන්ගේ පරිවේශනයක් පාටපත් කරගන්න මේක තමයි කියන්න පුළුවන් ආර්ය පරිවේශනය කියන්නේ ඒ නිසා මේ බාධක ඇතිතෙන් ජාතික වටිනාකමක් තියෙනවා කවුරුරින් මොකද මුසුදුසු විදියට සබ්දයක් නැගෙනවා නැත්නම් තමන්ගේ ඉරියව්වේ මුසුදුසු ආකාරයට බල වේදනාවක් එනවා එහෙම නැත්නම් මොකක් හරි බාරන ප්‍රශ්නයක් උදා හිතට හිතුවිලි එනවා. මේකෙන් තමයි අපට පුළුවන් වෙන්නේ දැනගන්න ඉන්දිය තහඳ වැඩෙනවද? ඊක්ෂණ කියන භාවයකටත් වෙනවා. ඒ නිසා මේ කාය ජීවිත නිරපේක්ෂ භාවයේ කියන එක එකම විදිහට සූදු කිරීම වගේ යනවා. නමුත් මෙතනදී පාවිච්චි කරන්නේ ඒක ඒකාන්තයෙන්ම ද්වේෂය පිළිබඳ නෙවෙයි ඥානය පිළිබඳ. මේක සමහර විටක මේ විදි ආධ්‍යාත්මික පැත්තෙන් දාසෝන් පැත්තෙන් පාවිච්චි කරන එක හිතන්න පුළුවන් මේක නෝන්ජල්නවා. බාහිරින් එන මේ සතුටට අපේ ගණට ඇවිල්ලා අපිට මේ බාධා කරන එක බය වෙන්න හදනවා. පාවාදෙන් හදනවා කියන ගැටලුව තමයි වාසලාවට ඒ පිටිල රණ්ඩු කරන්නේ. මේ කරුවතනන්ට ඒ වෙලාවට සඳහන් කරන්නේ උපේක්ෂාව ගැන කතා කරනකොට මතක් කරන්නේ කොහොමද? හොඳට උපේක්ෂයිත කියනවා නම් දින්දරට එකතු කරලා කරපෝ කුල් පියාපත් කරනවා. ඒක ඇතුළට ඇතුළේ ඇතුළේ ඇතුළේ ඇතුළේ ඇතුළේ යනවා බින්දුවක පිච්චෙනවා පිච්චෙනවා. නැත්නම් ප්ලාස්ටික් මුලක් ඉඳලා ප්ලාන් කරනකොට මේක මේක ඉන්නේ ඉන්නේ ඉන්නේ පස්සේ පස්සේ පස්සේ පස්සේ පස්සේ පස්සේ. ඒක තමයි බයලජ්ජාව කියලා කියන්නේ. පවට බය ගැතිය පවට ලැජ්ජා ගැතිය මේ දුරුචිත ගැතිය. ඒ ජරා නොහිතවිල්ල. නැත්නම් වේදනාව. ඒක ලෝකට අත දාලා ගාගන්න ඕනේ. මේ වේදනාව දිහා බලනකොට අපි අපේ පැත්තට එනවා. අපි අපේනවා. මේ වෙලාවට උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් වෙන්නේ ඒ හිත හරියට ඊටත් තමන්ගේ ඔළුව අත් දෙක පා දෙක වලිගේ පැත්ත අතුරට ගත්තා. සම්මුඛයෙන් යන එක දැන්න කවදා අසන්නු කරන්න බෑ ඉතින්. ඒකට ඔය පරිලෝකිත වස්තුවකට වගේ අතකය හතුරන්න බෑ. උඩ තියෙන එකම දෙයයි අර මෙතෙක් කියලා ආරක්ෂා කරන අර කප්ප තමයි යන්නේ. ඒ කප්ප ඇතුළත ඉන්ද්‍රයන් වැඩලා. ආන්නේ වගේ තමයි මේ මේ කාය ජීවිත නිරපේක්ෂ භාවයෙන් නිවන් දිනු කරන්න හදන කෙනාට තමන් මෙතෙක් දිනු කරගෙන ආපු අරමුණ කොනක හරි තේන්න තියෙනවා නම් තමන්ගේ භාවනාවේ ඒක පිළිබඳ හිත දාලා විතරයි. මේක මම උත්තර දෙන්නේ මේක මගේ අභියෝගයක් මම මෙයා නැති කළේ ඉතින් අවදාපත් නැහැ. අවදාපත් කියන්නේ බුදුහාමුදුරුවෝ මාර්යා නැති කරලා කියන්නේ. කවදාකවත් රහතන් වහන්සේලමක් නැහැ මාර්යා නැති කරන්නේ. රහතන් වහන්සේලා බලන්නේ මාර්යා දෙන අදුපාඩුවේ ගැළවිලා කරලා. ඒක නිසා මේ කාය ජීවිත නිරපේක්ෂය කියලා කියන්නේ මෙතන මේ යුද්ධ පිළිය සම්බලෙන් අවකලෙක් මරන්නට බණින කර්මයක් නෙවෙයි මෙතන කියන්නේ. ඒක මේ සර්වඥාගේ වාචනේ ඉතර කර ගන්නවා දරා ගන්න බැරි චිත්ත පීඩාවක්, දරා ගන්න බැරි වේදනාවක්, දරා ගන්න බැරි හිතවිලි. ශබ්ද ඇති වෙනකොට අපිට මේ වෙලාවේ කර්මයන්ට ඉදිකට්ටවා ආවේ. කියනවා නම් අරගෙන ඒ අරමුණට හොඳගෙන ඒ දෙන්නේ ගියාවයි කියලා යන්නවා. එහෙම නැතුව ඒ බටහිර මනෝවිද්‍යාවනේ මේකට කියන්නේ සිය දින සා ගැනීමේ ආකල්පයක් මොනවාද කියලා බැරි වෙනකොට වේවි දසා ගන්නවා. මොකද මේ අතෝ ඒ අතෝ මේ ධර්මචර්ය අංශ වගේ මේ මේ අකුලගෙන ඉන්න පුළුවන් ගතිය නිවනට යොදාපි හිතලවත් දන්නේ නැහැ ඒක හිතුවේ මොන්දා කරක්. නිසා යෝගාවචරයයි ධර්මචර්යනාගේ දීප මේ රහස තේරුම් අරගෙන මේ කියන උග්‍ර අවස්ථාවේදී අර තමයි මෙතෙක් කියලා පවත්වාගෙන ආපු අරමුණ බෝධි සුළු ගහින් ගන්නවා. නිබ්බගත්තා දෙන්න අද ගන්නවා වගේ ඇති වෙනවා මෙන්න මේ වෙලාවේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා මේවා ඉදිරියට දැම්මොත් මේ මහ ධර්ම වෙලාව අන්නේ ඒ නිසා අකුලාගෙන බේරා ගන්න එකයි මෙතන තියෙන්නේ කාය ජීවිත නිරපේක්ෂ භාවයේදී අපි බලාපොරොත්තු වෙන්නේ එහෙම නැත්නම් මේක දක්ෂව ක්‍රියා යොදවන එක අවස්ථාවක් තමයි මේ ඉදිරියන් තියෙන මේ දියුණු කවුන කරගන්න සදා ඒ නිසා ඒක මේ වෙනකොට යෝගාවචරින්ගේ නොදැනී හෝ යම් ප්‍රමාණයක් දියුණු වෙලා තියෙනවා අඩු ගානේ බාධක තත්ත්ව විදි මූල අරමුණ පවතිනවා හෝ කියන එක දැක ගන්න දීර්ඝ වෙලා තියෙනවා. නමුත් ඒක හරණ යන්නේ නැත්තම් ප්‍රයෝජන ගත්තේ නැත්තම් ඉඳලා තියෙනවා. ඒ නිසා එහෙම වෙනකොට තේරුම් අරගන්න ඕනේ දැන් මේ ඉඳුරන් තුනේර බාට ලකුණක් තමයි මේ ජීවිත තත්ත්වය. ආයේ සුඛිත තර්ජනය. ආනේ තර්ජනයේ ප්‍රයෝජන ධර්ම විදිහට යනවනේ ඒකම අපිට පොහොරක් බවට පත් වෙනවා. ඒ නිසා යෝගාවචරය ඒදී ප්‍රකට කරගන්න ඕනේ කාය ජීවිත නිරපේක්ෂව ඉදිරියට යනකොට. ඒකම සත්‍යක අදුදෙන්නේ නික්ඛම්මේ. මේක කරන්දන දැඩි නැක්කම මේ සත්‍යය. අපි මේ ඉන්දිය කිනාස බල සූත්‍රයේ සඳහන් කර එක තැනක විවේක නින්න විවේක පොණ විවේක පබ්බාරං කියලා. විවේකයට බර විවේකයට ලැබුණා වූ විවේකයට බර වූ ස්වරූපයක් ඇතුව ඒකේ රණ්ඩු කරන අයගෙන් ඇකිලලා පැත්තකට වෙනවා. සත්‍යහගේ ඉන්දිය වඩාත් නෛෂ්ක්‍රමයට බාර කරලා දිනු පවුරු කරගන්න ඕනේ දැන් මම මේ බාහිර බොහෝ කාම වේගයන් වලින් ගෙන් වෙලා ඒ වාදෙම තමන්ගේ වැරදි ඉරියව් වැරදි වැරදි කුරුදු වැරදි නිරුද්ධාම් නගලකන දුර්ගල අයින් කරලා යම් ප්‍රමාණයකට මේ සත්‍යහගත විදිය සමාධි ප්‍රත්‍යක්ෂ ධර්ම දිනු කරගත්තම මේ ධර්ම පැත්තටම ඡන්ද දීලා. ඒකම දිනු කර ගන්නට වඩාත්ම ලයිෆ් ක්‍රමයකට ඉදිරියන් අර කලින් කියන පිනවන ඉදිරියන් පැත්ත අමතක කරලා මේ වැඩි යතු සත්පුරුෂෝත්පාසිකවට වැඩෙන ඉන්දියන් පැත්තට නෛෂ්ක්‍රමයේ සිදු කිරීම මෙතනදී අදහස් වෙනවා. ඒ නිසා මේක මොකද්ද කරන්න ඕනේ කියන එක මෙතන හරවත් වෙනවට පෙන්නනවා. හරවත් වෙනවට පෙන්නන්නේ දැන් මෙතෙක් වෙන කාරණා. මේ ඉන්දිය ධර්ම දිනු කරන්න යම් ආකාරයකට Taman මේ හොඳ යාලපෙන සක්කාය දේවල් තේරුම් ගත ආ මේක පස්තර කරගන්නවා. ගැඩිය එහි යෙදීමක් ගත කරගන්නවා. උගාක් වෙලාවට යෝගාන්තරය මේක දැනෙන්නේ නිසා ඒ Tamanගේ අර තරණ පුරුදුම තරණ සාරිත්‍රණ මේ ආකාරයෙන්ම පවත්තන්ට යෑමෙන් මේ හැදීගෙන වැඩිගෙන එන මේ ඉන්ද්‍රයන්ගේ තියුණු මොහොත පුදුමාකාර විදිහට මොකද ඒ පුරුදු අතහැරලා මේ යන ජීවිතේ yaadෙන විදිහට ඉන්ද්‍රියන්ට උදව්පකාර කරන්න දන්නේ නැත්නම් මේක ඉතින් අර සාමාන්‍ය බුද්ධි අනුපාඩකම නිසා විශාල බාධාවක් සිදුන අභ්‍යන්තර ආසන වර්ධනයක. ඉතින් මේක සම්බන්ධයෙන් කියනකොට කියලා තියෙන්නේ අත්ත වශයෙන්ම මේකට උපදෙස් දෙන අත්ත වශයෙන් මේකට උපදෙස් කරන සදා ආදර්ශයෙන් පෙන්ලා දෙන උත්තරයන් වහන්සේලා තමයි මේකට එකම උත්තරය. ඒ මොකද ඉන්ද්‍රයන්ට අපි කියන්නේ සද්ධාදී ඉන්ද්‍රයන් වැඩිවීමට අහකන දිවනාසය ආදී කියන ඉන්ද්‍රයන් වැඩිවීමට උපකාර වෙන ධර්මයේ අත්නාතික කීකිට යෝගාවතර වැඩිදී කියනවා. වැඩිදී තමයි අතෝරන විතරක් අයිතිවාසිකම් ගා පටන් කරන තත්ත්වයට එනවා ධානම කියනවා. ඔච්චර ජීවිතේ අපේ ගත්ත ඇයි අපිට මේක කරන්න බැරිද කියලා අයිතිවාසිකම් ඉල්ලගෙන ගිහිල්ලා අර දුර්වලතන් වලට වැටලා මෙතෙක් කල දුරු කරගෙන ආපු ඉන්දිය ධර්ම බාරගන්නවා. උගුරන් පෙනවීම වර්ධනය කරනවා. මේක හුඟක් වෙලාවට මේ කල්පනා වැඩි කාරණා කාරණා ඉදිරිපත් කරගන්න සත්‍තාව අඩු අත්හන වෙනවා. ඉතින් එහෙම වෙනකොට භාගවතුනාගේ භාගයට හිනා වෙලා බලහින්නක මතක තියාගන්න. මෙච්චර ලස්සන මේ කාරණා ඉදිරිපත් කළා කියනවා. දැන් පුළුවන් වෙනකොට මේ දැඩි කරගත යුතු විනය කරගත යුතු තීන්දුවන් තව තවත් විනය කර කරගෙන පැත්තකට වෙනවා වෙනුවට අර පරම සෝතාට කතා කරමින් කර්ම පුරුදු ආයක වේග වැඩ කරමින් මේ අධීවරණ මේ කිලිම කිලිබිම්මල් නැති වාගේ කියන නැත්නම් අලකොල පතු වගේ කියන මේ ඉන්දිය ධර්ම සිත විනාශ කරගත්තොත් ආයෙත් උත්තර කාලයක් තමයි මේ හැදෙන්නේ. ඒක නිසා වඩාත්ම ඒ ශ්‍රමණා කල්පවලට තපස් ගතියටපත් වෙලා ඒ මේ මෛත්‍රම් මේ තව තව ධන බහල කරගන්න. ඉතින් ඒ පරිසරයක් තමයි මේ හොයාගන්න. කලකන දෙයක් එක්ක ඉඳලා තැන්පත් වෙන ස්වරූපයට යනවා නම් තමයි අපිට හිතන්න පුළුවන් පිළිසක් හොඳයි යාදෙන පැත්තත් හොඳයි මගේ ඉන්දිය වැඩිනවා. එතනම ඒකෙදි සමගිය පිළිෙන්න මිසක් කෙනෙකුට කෙනෙකුට පවරන්න බෑ. මේ තියෙන හොඳ ආදර්ශ ටික ගන්න තමයි දැනගන්න මේ හොඳ ආදර්ශ නෝ නරක ආදර්ශ කියලා. දෙපැත්තම තියෙනවා. ඒ නිසා ඉන්දියන් වැඩෙන කෙනාට නම් දෙවියන් බලනකොට වෙනවා ඒ මනුස්සයාට දැන් අර කවදාකවත් නැති විදිහට අනිත්‍ය ප්‍රතිබද්ධව විවේක වෙන්න කියන හැටි දැන් ඇවිල්ලා. අංගතම වැඩිලා. සමාවිත කෘත්‍ය වලට තියෙනවා. එහෙම වුණත් ඒව හොද හොද මඩි ගන්නවා වගේ මේ ඉඳුරන් හැමදාම මොට වෙන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා එතන සෝකාතේ සංගමයේ වගේ සීලයෙන් කටයුතු කරන්න වෙනවා. ඊගාවට අන්තරාත අභෝසානේනාති කියලා අවසන් කරන මේ කාරණා නමේ මේ පටන් ගත්ත වැඩි කෙලවරටම යන්නේ නැතුව. එහෙම නැත්නම් සරුවත්න සදා කරනවා පටන් ගත්ත වීර්යය ඒ තත්ත්වයටපත් මේ කවදාකවත් භාතබන්නේ නැහැ කියලා මේ පරිපූර්ණ වීර්යයකට යනවා. මේක මේ භාවනා ජීවිතේ ඉතාමත්ම උච්චතම අවස්ථාවක්. ඒකට යෝගාවචරය සමහර වෙලාවට ගුරුවරයා වැඩි උපදේශ දෙන්න හරි වැඩි කරනවා. මොනතරම් බාධක දාවල් ආවත් ඔබ දැනගන්නවා මයිත් එක ටිකක් තරහ වුණත් කරන දෙයක් නෑ මේ වෙලාව මගේ වැඩ ඉවර කරගන්න ඕනේ කියලා. අර ධම්මානාම භික්ෂුව වගේ තමන්ගේ වැඩ ටික දැන් ඉවර කරන්න පෙළඹිලා නම් තියෙන්නේ කරලා ඉවර වෙලා තමයි සමාවෙන්නේ. ඒකවත් ඉඳ කියනවා. කල්ලාතෝ කියලා කරන්න තරම් බෑ. ඒ මොකද තමයි දන්නවා දැන් මේ වැඩේ දිගට පැවැත්වෙන්න තමයි මට මේක ගොඩ දමා ගන්න පුළුවන්. පරිපූර්ණ තත්ත්වයකට පත් කරගන්න පුළුවන් වෙන නිසා මම මේ වැඩේ කරගන්න ඕනේ කියලා ඒව කරලා සර්වඥාති ඉදිරියට ඇවිල්ලා අඥාභාවය ප්‍රකාශ අඥාභාවය ප්‍රකාශ කරපු අවස්ථාව අනන්ත කියලා. ඒ වගේ දේවල් වල සර්වඥාති බොහෝම අගය කරනවා මට ගරු කරන ධර්මයට ගරු කරන සංඝයාට ගරු කරන කෙනෙක් වශයෙන් අනික් කටිය කොච්චර චෝදනා කළත් ඒ අතරමැද බහා තබන්න තෝ දිගට පවත්වන ගතිය දන්නේ ඒ ත්‍ත්වයටපත් වෙච්ච කෙනා විතරයි. මෙන්න මේ විදිහට ඉදුලන් ධර්ම නැති කෙනාට නම් මේකේ කාරණාවෙන් එකක් අත්දැකලා. මොකද ඒ අත්නම් ඉදුලන් කියලා කියන්නේ ඒ අහකන ජීවනාසේ පිළිගන්නේ. මේ සම්බන්ධ වෙලා ඉන්න පිළිසිතිය බලනකොට සෑහෙන දුරට මේ සත්‍යාවිදී සමාධි ප්‍රඥා කියන මේ සතිපෝධිපාක්ෂික ධර්මයන්ට අදාළ ඉන්දියානු සෑහෙන ප්‍රමාණයට දිනු කරගත්ත ඇත්තන්ට මේ කාරණා නාමය නැත්තම් ඉතාමත්ම අමාරු තත්ත්වයකටපත් වෙනවා. දෙලොවක් අතර ජීවත් වෙන්න මේ අර කියන ආව ඉඳුරන් පිළිවීම පැත්තත් සද්ධාදී ඉඳුරන් දෙක අතරමැදි තත්ත්වය අන්තිම අනිශ්චිතතාවය. දෙලොවක් අතර ඉඳ වෙලා තියෙන්නේ. මෙතන තමයි පිස්සු වැටෙන්න හොඳම තැන. මෙතන තමයි කියන්නේ භාවනා කරන්න කියලා පිස්සු වැටෙනවා කියලා. ඒ නිසා ත්‍රිවිධ නිසා ගන්නවා කියලා. ඒ නිසා තමයි බාහිර කාම ලෝකයා භාවනා ලෝකෙට hina වෙන්නේ මෙතනදී. ඉන්න ඒ නිසා මේ කාරණා ගැටේ දුරක් කරලා දීලා තියෙන්නේ එක ඒක පාවිච්චි කරලා බලලා අපි මේ මේ කරගෙන යන උත්තර වැඩේ කොතනද මේ මලකට කාරණා කොතනද මේ දුර්වල වෙලා තියෙන්නේ කියලා ඒක පිරිසිදු කරගන්න පුළුවන් වෙන්නේ. මේ පිරිසිදු කරගන්න පුළුවන් වුණොත් මේ ඉන්දිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. එදාට ඒවා අපිට මෙතෙක් ආයාසයෙන් නැගිටවාගෙන ආපු මේ ඉන්ද්‍රිය ධර්ම අපිට ඉඳලා නැගිටින්න ආධාරක ධර්ම බවට පත් වෙන වැඩිච්ච වෙලාවක ගොඩ ගන්න ධර්ම බවට පත් වෙන නිසා හුද දෙනිග්ගේ භාවනාව අද මේ කාරණා නාමයේ කික් වෙන තමයි ගමන් කරන්නේ. වෙන විදිහට කියනවා රහත් වෙනවා මේව අයින් කරන්න විදිහකුත් නැහැ. ඒක නැවත නැවත කලකා බැරි කොටස් ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට අපිට සිද්ධ වෙන්නේ මේ එක එකක් දිනු කරනකොට යම් දවසක ආසවක් තහණිය ධර්ම දුර්වල කරලා අඩු කරලා ආශ්‍රයයෙන් දුරු කරලා එන ඕනම ආරමුණක් වෙනකොට ඒක ඉන්දිය ධර්ම වඩා ගැනීම හේතුවක් වඩපත් වෙනවා. අන්න එදාට තේරුම් ගන්න පුළුවන් මම ළඟ ආශ්‍රය ධර්ම නැත. දැන් මගේ ඉන්දිය ධර්ම වැඩිලා. ඉතින් අපි මේ පාඩක වමන කාලයක් අද මේ ඉම කරන්න හේතුනේ මේ ඉන්ද්‍රිය සම්බන්ධ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ මේ දේශනා පාඩයයි මේක ආස්තික පැත්තෙන් තේරුම් අරගෙන තමයි මේ කරගෙන යන වැඩේ අනුන්ට නොඅඟවා. නමුත් තමන්ගේ කාරණාව දිනු වෙන තාට තව තවත් දිනු කරගන්න මේ දහම කාරණා තම තමන්ගේ අධ්‍යක්ෂින්ව ඉදිරිපත් වේවා ඉදිරිපත් වීමේ කවදා හරි මගේ මේ දැන් ඉන්දිය ධර්ම දිනුනා මට නිසා ඒ නිසා මට දැන් ආත්ම ධර්ම නෑ කියන බලය මේ ජීවිතයෙන් ප්‍රකාශ කරගන්න පුළුවන් තත්ත්වයක් මේ ඉස්සන්න වනේම මතුවේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේක ධර්ම දේශනාව මෙතන උක්කාර්කාච නම්මේ සම්බතං කුඤ්ඤ සංසදං සබ්බේ දීවානිනෝ දන්තෝ සබ්බ සම්පත්ති සිද්ධියා එක්කාර්කාච නම්මේ සම්බතං කුඤ්ඤ සංසදං සබ්බේ දීවානිනෝ දන්තෝ එක්කාර්කාචනම්මේ සම්බතං කුඤ්ඤ සංසදං සබ්බේ සත්තානුමෝදන්ති සබ්බ සම්පත්ති